විසුද්ධිය පිළිබඳවයි මේ සතිය පුරාවට ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ. ඒ පිළිබඳව වන ධර්ම සාකච්ඡාව සඳහා අද දවසේදී අප සැම කෙනෙක් මෙත්සිතින් වැඩම කොට වදාළ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සහ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ නාහිම්පාණන් වහන්සේවත් ඒ වගේම වැවුඩ දොරන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සහ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය සේනාසනාධිකාරී පූජනීය උඩුදුම්බර සෝබිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු සාදු සාදු සාදු බෞද්ධ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වැඩම අවදාළ මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ අපි සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත විසුද්ධිය පිළිබඳවයි චිත්ත විසුද්ධිය පිළිබඳව අපි කලින්ම කාරණාවන් මොනවද කියලා සාකච්ඡා කරා. ඉතින් ඒවා පිළිබඳව අපේ ජීවිතයට වඩා ප්‍රායෝගිකත්වයකට පත් වෙන්න, සිත පිරිසුදුභාවයට පත් කරගන්න කල යුතු ප්‍රායෝගික දේවල් පිළිබඳව කරන විද්වත් සාකච්ඡාවක් තමයි අද දවසේ මේ බදාදා දිනේ සිද්ධ කරන්නේ. මූලික වශයෙන්ම අපේ ගෞරවනීය බුදුමර සෝබිත ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ දැනගැනීම පිණිසත් අන් අයට නැවත තමන්ගේ මතකයන් අලුත් කර ගැනීම පිණිසත් මේ දිනවල අපි දැනට මම හිතන්නේ සත් දෙයකට තුනකට පෙරසලා ප්‍රථම ධානය ගැන සාකච්ඡා කරා. ඉතින් ඒ අනුව එහි තවත් දිගුවක් විදිහට මේ කාරණාව සාකච්ඡා කරමින් තියෙන්නේ මොකද අපි මෙහි තියෙන වටිනාකම මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ මේක අවශ්‍යයි කියලා තේරුම් ගන්න ඕනේ. අනිත් එක ඉතා ප්‍රායෝගිකව අපි සිත පිරිසිදු කරගැනීමේ වැඩපිළිවෙල සිද්ධ කරන්න ඕනේ. ඉතින් මොකක් හරි එක් භාවනාවක් හරි අරගෙන මේක සිද්ධ කරන්න කියලා අපි බොහෝ දෙනාට ඊයේ පෙරේද දවසෙත් බොහෝ වශයෙන් මතක් කරා හැම කෙනෙකුටම වගේ. කොහොම නමුත් කමන්නේ චිත්ත විසුද්ධිය කියන එක ඇති කරගත යුතුයි. සිතෙන්ම ඇති වෙන අපේ අපි පුරුදු කරගත්ත වැඩපිළිවෙල තුලින්ම අපේ සිතම පිරිසිදු කරන අපි පුරුදු පුහුණු කරගත්ත සකස් කරගත්ත වැඩපිළිවෙල. අපි හැමදාම කියනවා හිත සකස් කරගන්න, හිත සකස් කරගන්න කියලා. ඒ ගැන ලොකු කතාවක් ඇති වෙන්න ඕනේ සමාජය තුළ. ඇත්තටම අකුසලයෙන් හිත අපිරිසිදු නොවන විදිහට හිත සකස් කරගත යුතු කියනවා. තරහා කියන එක තරහ එන්නේ නැති තත්ත්වෙට හිතපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රිය වැනි දැන් අපි දන්නවා හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් ධර්මය තුල තියෙනවා. හඳුන්වා දීලා තියෙනවා. තරහ කිව්වහම තරහට මෛත්‍රිය කියලා කියනකොට ඔන්න බලන්න තරහ ගියාම අපිට එන සිතුවිලි තමයි අන් අයව රිද්දන්න ඕන කියලා. තරහ ගියාම ඒ බයින්නේ අන් අයගේ හිත රිද්දවන්න ගහන්නේ අන්නයිගේ කය රිද්දවන්න. ගහන්නේ හරි කපන්නේ හරි කොටන්නේ හරි කය රිද්දවන්න. හැම වෙලේම ඒකට අපිට ඇවිල්ලා තියෙන චේතනාව තමයි අන්නය රිදවීම. රිදවීම කියලා. එතකොට මිත්‍රත්වය තුල තියෙන්නේ අන්නය රිදවන්න තියෙන අකමැත්තක් තියෙනවා. මිත්‍රත්වය තියෙනවා නම් අන්නය රිදවන්න කැමති නැහැ. එතකොට අපි හැම වෙලේම මෛත්‍රී භාවනාව විදිහට සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් නිදුක් නිරෝගී කියන තැන කායික දුක් ඇති වෙන්න එපා කියලා ලොකු හැඟීමක් අපිට තියෙනවා. ඇති කරගන්න ඒ හැඟීම. ඊළඟට සුවපත් කියන තැනේදී මානසික දුක් ඇති වෙන්න එපා කියලා ලොකු හැඟීමක් ඇති කරගන්නවා. බලන්න දැන් වෙනද තරහ යන තැන්වලදී දැන් මට තරහ කියන එක ආපුවාම මම අර පැත්තට ප්‍රාර්ථනා කරනවා කයර දෙන්න කියලා. ඊට වැඩිය ලොකු ප්‍රාර්ථනාව ලොකු හැඟීමක් ඇති වෙනවා එතකොට කායර දෙන්න එපා කියලා. සිතට දෙන්න කියලා ප්‍රාර්ථනා කරන තරහ ගියාම නේද? තරහකාරයයි. ඊට වඩා ලොකු හැඟීමක් එනවා මගේ හිතෙන්ම. නෑ සිතේ රිදීම හරිම භයානක දෙයක්. හරිම ඛේදනීය දෙයක්. කයේ රිදීමත් එහෙමයි. රිදීම කියන්නේ කයට රිදවීම ඇති කිරීම. ඒක නොවේවා කියලා ප්‍රාර්ථනාවක් වෙනවා. එතකොට අන්න සිත සිත විසින්ම ආරක්ෂා කරගෙන සිත සිත විසින්ම පිරිසිදු කරගෙන තමයි නේද? ඉතින් අන්න ඒ தත්ත්වයටපත් වෙන්න නම් අපි ඒ පාරිශුද්ධත්වය අකුසලයෙන් සිද්ධ වෙන මේ පාරිශුද්ධත්වය හේතු වෙනවා යම්කිසි අරමුණක විසිරීත්‍ය විසිරී යන්නේ නැතුව සිත ප්‍රවේශම් කරගන්න. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී යන්නේ නැති වෙන්න හේතුවක් වෙනවා මේ පිරිසිදු කර ගැනීම. ඒක අපිට විදර්ශනා අවබෝධය සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. මෙහෙම බොහෝ දේවල් අපි සාකච්ඡා කරමු. ඉතින් මූලික හැඳින්වා දීමක් විදිහට අපිට මතක් කරන් තියෙන්නේ මෙන්න මේ සිත විසින්ම සිත කරගන්න සිතෙන් සිතෙන්ම සිතේ ක්‍රියාකාරීත්වයෙන් භාවිතා කරලා සිතම පිරිසුදු කරගන්න විස්කම්බන ප්‍රහාණයට කියනවා චිත්ත විසුද්ධිය කියලා. හොඳයි. එතකොට ඒ තමයි අපි මේ අද දවසේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා තීරණය කරේ. සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට ප්‍රබල වශයෙන්ම හේතු වෙනවා. චිත්ත විසුද්ධිය ධිට්ඨි විසුද්ධියට හේතු වෙනවා. ඒ වගේම සීල විසුද්ධිය නිවනටම නිවන දක්වාම අවශ්‍ය කරන දෙයක්. චිත්ත විසුද්ධිය නිවන දක්වාම අවශ්‍ය කරන එක සීල විසුද්ධිය තමයි හැම විසුද්ධියක්ම එමය විසුද්ධිය කියන වචනේ තේරුම පිරිසිදු වීම කියන එකයි. හරිද? කය කුණු දූවිලි වලින් පිරිසිදු කරනවා වගේ සිත කෙලස් වලින් කෙලස් එන්න දෙන්න තියෙන පිරිසිදු කරන්න ඕන. හොඳයි. අපි සාකච්ඡාව ආරම්භ කරමු මේ මූලික හඳුන්වා දීමත් එක්ක මේ සාකච්ඡාවේදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඇත්තටම හිතක් පිරිසිදු වෙන්නේ අපිරිසුදු වෙන්නේ කොහොමද? මේ සඳහා මේක අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. හිතක් පිරිසුදු වෙන්න මොන වගේ ක්‍රියාපටිපාටියක් අපි තුල තිබිය යුතුද? නැත්නම් අපි මොන වගේ ප්‍රතිපත්තියක ඉන්න ඕනද? ඒක වෙන්නේ කොහොමද? අපිරිසුදු වෙන්නේ කොහොමද කියන ගැටලුව විසඳා ගැනීම නැත්නම් ඒ සඳහා කරුණු අපි මූලික වශයෙන්ම අපේ පොඩි සාමණේරහන්සේගේ විමසා සිටමු. සිත පිරිසුදු වන්නේ කොහොමද? ඒ වගේම අපිරිසුදු වන්නේ කොහොමද? අප ගුරු දේවෝත්තම බුදුන්දර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වත්නි අද සාකච්ඡාව චිත්තවිසුද්ධිය පිළිබඳව චිත්තවිසුද්ධිය පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ මේ පින්තුන්ව දැනුවත් කළා සිතෙහි තියෙන පිරිසිදු බව සිතෙහි තියෙන පාරිශුද්ධත්වය චිත්ත විසුද්ධියයි කියලා එතකොට මට යොමු කළ ප්‍රශ්නය සිතක් පිරිසිදු වන්නේ හෝ අපිරිසිදු වන්නේ කොහොමද කියලා. අපි දන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුලින් මතක් කළා වගේ ද්වේෂය සිත කිලිටි කරන ධර්මයක්. ඒක බෞද්ධ බෞද්ධ කවුරුත් පිළිගන්න කාරණාවක්. ද්වේෂය කියන්නේ හිත සෝභමාන කරන ධර්මයක් හැටියට කවුරුවක්වත් මේ ලෝකෙ පිළිගන්නේ නැහැ. ලෝකේ ජීවත් වෙන බුද්ධිමත් හැම දෙනාම පිළිගන්න කාරණාවක් තමයි ද්වේෂය, වෛරය, තරහව මේවා අපේ සිත කිලිටි කරන, දූෂණය කරන ධර්ම කියලා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයේ මෛත්‍රිය, මෙත්තාව ලෝකේ බුද්ධිමතුන් කවුරුත් ගරු කරන හොඳයි කියලා අනුමත කරන පිළිගන්න කාරණාවක්. මෛත්‍රිය අපේ හිත ලස්සන කරන, පිරිසිදු කරන, ශෝභමාන කරන ධර්මයක්. ඒක කාටවත් නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ලෝභය කියන්නේ සිත කිරිටි කරන ධර්මයක්. අලෝභය කියන්නේ සිත පිරිසිදු කරන, ලස්සන කරන ධර්මයක්. ඒකල අපිට පැහැදිලි සිත කිරිටිවන්නේ අකුසල් වලින්. නැත්නම් අකුසල ධර්මතාවන්ගෙන් තමයි සිත කිරිටි භාවයටපත් වෙන්නේ. සිත පිරිසිදු වන්නේ, සිත ලස්සන වන්නේ, සිතත් එක්ක ඒ ශෝභන චිත්තාංග ශෝභන චෛතසික නැත්නම් කුසල චෛතසික සංප්‍රයුක්ත වෙනකොට යෙදෙනකොට ඒ සිත් ශෝභමාන වෙනවා ඒ සිත ලස්සන වෙනවා අපි හිතන්නට ඕනේ මේ සිත කිලිටි කරන ධර්ම සහ සිත ශෝභමාන කරන ධර්ම කොහොමද අපේ සිත තුළ යෙදෙන්නේ කියලා. මේක මනාවකට තේරුම් ගත යුතුම කාරණාවක්. මේ පිනතුන මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්භාසව කියන සූත්‍ර දේශනාවේ ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොවජානතෝ නොවපස්සතෝ කිංච වික්කවේ ඥානතෝ කිං පස්සතෝ ආදි වශයෙන් සූත්‍ර දේශනාව දිගහැරෙන්නේ. එෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දන්න කෙනාට දකින කෙනාට තමයි ආශ්‍රවයන් ෂේ වෙන්නේ. නොදන්න කෙනාට නොදකින කෙනාට ආශ්‍රවයන් ෂේ වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න කරන අනතුරුව කුමක් දන්න කුමක් දකින කෙනාටද මේ ආශ්‍රව ධර්ම ෂේ වෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය වෙන කාර්යය කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන උත්තරේ ප්‍රශ්නය යොමු කරලා භාගතුන් වහන්සේ මුක්තරය යොමු කරනවා යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් දන්න කෙනාට දකින කෙනාට තමයි ආශ්‍රව ධර්ම ශේවෙන්නේ. ඒතර යෝනිසෝ මානසිකාරය හඳුනාගත්තේ නැති අයෝනිසෝ මානසිකාරය හඳුනාගත්තේ නැති කෙනාට ඒ යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය දන්නේ නැති දකින්නේ නැති කෙනාට මේ ආශ්‍රව ධර්ම ශේ වෙනවා කියන එක සිදු නොවන කාරණාවක්. ඒ අපේ දේශනාවක් නෙවෙයි. එය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. ඒට අට කතාවේ සහ ටීකාවේ විවරණ සපයලා තියෙන අටුවාචාර්යන් වහන්සේ සහ ටීකාචාර්යන් වහන්සේ. එතකොට පින්වත්නි, ඒ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය අපි හොඳටම දැනගන්නට ඕන කාරණාවක්. යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය හොඳට දැක ගන්න ඕන කාරණාවක් වෙනවා. හේතුව යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය තමා අපේ සිත මේ පිරිසිදු වෙන්න හෝ අපිරිසිදු වෙන්න උපකාර වෙන්නේ. හරියම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි උදා වෙන හිරුට පෙර නිමිත්ත වෙන්නේ අරුණෝදය. දැන් මේ පින්නතුන් උදේ පාන්දර අවදි වෙලා නැගෙනහිර අහස දිහා බලද්දී සතු පාටට ඉර එළිය තියෙනවනම් හිරු පායන්න කලින් රන්වන් පාට ආලෝකයක් නැගෙනහිර අහසේ දිස් වෙනවා ඒකට කියනවා අරුණෝදය කියලා. ආන්ගේ අරුණෝදය හොඳට පේන්න තියෙන උදෑසනම අපි දන්නවා අද හොඳ දිර පායනවා කියලා. උදා වෙන හිරුට පෙර නිමිත්ත වෙන්නේ අරුණෝදය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්තා කුසල ධර්මයේ උපදිනවා. ඒ හැම කුසල ධර්මයකටම මුල් වන්නේ කුමක්ද? යෝනිසෝ මනසිකාරය. හිත සෝභමාන කරන, හිත පිරිසුදු කරන, හිත ලස්සන කරන මේ සෝභන ධර්ම හිත තුල උපදින්න හේතු වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ වගේම තමා අනිත් පැත්තට මේ හිත කිලිටි කරන, දූෂණය කරන, ප්‍රබාසර භාවයට පත් කරන යම්තාක් අකුසල ධර්මයෝ වෙතොත්, යම්තාක් පාපී ධර්මයෝ වෙතොත්, ඒ සියලෝම අකුසල පාපී ධර්ම උපදින්න හේතු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කුසල ධර්මී පැත්මට සහ අකුසල ධර්මී පැත්මට හේතු වෙනවා. ඊනතුන් දන්නවා ඇති සංයුත්ත නිකායේ තියෙන අභිසමය සංයුත්තය කියලා කොටස. ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදේත පටිච්ච සමුප්පාදේ දේශිත සූත්‍ර දේශනා. අන්තර්ගත කරලා තමයි ඒ ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා ඒ කොටස වෙන් කරලා තියෙනවා. ඒකේ තියෙනවා පටිච්චසමුප්පාදය පිළිබඳව දේශිත සූත්‍ර සියල්ල. අභිසමයේ සංගතය. මේකේ තියෙන අපේ මහබෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන යෝනිසෝ මනසිකාරය පෙරටු කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණාය කියලා. එතකොට මේ පෘථජන භූමිය ඉක්මවා ගිහිලා සත්පුරුෂ භූමිය පිහිටන්. නැත්නම් ශීලවන්ත ශ්‍රාවකෙක් සෝතාපන්න වෙන්න, සෝතාපන්න ශ්‍රාවකෙක් සකදාගාමි වෙන්න, සකදාගාමි ශ්‍රාවකෙක් අනාගාමි වෙන්න, අනාගාමීන් වහන්සේනමක් අරිහත්ත්වයටපත් වෙන්නත් උපකාර වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන වැඩ පිළිවෙල. එතකොට පින්වත්නි යෝනිසෝ මනසිකාරය කුසල් පැත්මට හේතුවක්, අයෝනිසෝ මනසිකාරය අකුසල් පැත්මට හේතුවක්. අපි කෙටියෙන් සලකා ගන්නට ඕන යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීම. ධර්මයට අනුගතව ධර්මානුකූලව කරන්නා වූ මානසිකාරය. නුවණින් කරන්නා වූ මානසිකාරය තමයි යෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරය කියන්නේ නුනුවණින් අධර්මානුකූලව කරන මානසිකාරය. දැන් මේ පින්නතුන් හිතලා බලන්න අපේ හිත තුළ නානා විද කෙලෙස් උපදිනවානේ. කෙලෙස් උපදින්න යම් අරමුණක් තියෙනවා. දැන් ද්වේෂයම ගන්නකො. දේශය సంతානගත උපදින යම් අරමුණක් තියෙන්න ඕන. මොන අරමුණු කරගෙනද අපේ හිතේ තරහ උපදින්නේ? අපිට තියෙන ආරම්මන 6යි. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන සහ ධම්මාරම්මන උච්චරණේ. ලෝකේ කියන්නේ උච්චරයි. ඔය හය අරමුණු කරගෙන තමයි එක්කෝ ද්වේෂයක් හටගන්නේ, හෝ ලෝභයක් හටගන්නේ, හෝ මෝහයක් හටගන්නේ. නැත්තම් අලෝබදෝ සමෝහාදී ඒ කුසල පාක්ෂික ධර්ම උපදින්නේ හෝ පින්වත්නි ඇහැට පේන රූපයට රූපාරම්මණයට රූපාරම්මණයට හෝ ශබ්දාරම්මණයට බෑ අපේ හිත තුල ද්වේෂයක් හෝ මෛත්‍රයක් උපද්දවන්න. ලෝභයක් හෝ අලෝභයක් උපද්දවන්න. එහෙම කළ නොහැකි. එකම රූපේ අරමුණු කරගෙන දෙන්නෙකුට ඇති වෙන හැඟීම් දෙකක්. කෙනෙකුට ලෝභයක් ඇති වෙනවා තව කෙනෙකුට අලෝභයක් ඇති වෙනවා. කෙනෙකුට මෛත්‍රියක් ඇති වෙනවා තව කෙනෙකුට ද්වේෂයක් ඇති වෙනවා. එකම රූපේ අරමුණු කරගෙන. එතකොට එකම රූපයේ එකම ශබ්දය අරමුණු කරගෙන දෙන්නෙකුටයි හැඟීම් දෙකක් උපදින්නේ. කොහොමද එහෙම වෙන්නේ? රූපාරම්මණයට හෝ ශබ්දාරම්මණයට පුළුවන් නම් අපේ හිතේ හැඟීමක් උපද්දවන්න. ඒ දෙදෙනාගේම හිතේ එකම හැඟීමක් උපදින්නට ඕන. එහෙම වෙන්නේ නැහැ. අපි කවුරුද දන්න කෙනෙක් කැමති දෙයට තව කෙනෙක් අකමැති. කෙනෙක් ඇලෙන දෙයට තව කෙනෙක් ගැටෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඇයි මෙහෙම වෙන්නේ හේතුව? පින්නාත් මේ ඒ ආරම්මන පිළිබඳව ඒ ඒ කෙනා මානසිකාර කරන විදිහ, කල්පනා කරන විදිහ, හිතන විදිහ අනුව තමයි මේ සිත තුළ හැඟීම් ජනිත වෙන්නේ හැඟීම් උපදින්නේ. එතකොට යම් රූපාරම්මණයක් අරමුණු කොට යෝනිසෝ මනසිකාරයේ හියදෙනවා නම් එයට අලෝබදෝ සමෝහාදී කුසල පාක්ෂික ධර්මතාවයන් උපදිනවා. අයෝ මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම් අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම් ඒ රූපාරම්මණය අරමුණු කරගෙන ලෝභ දේශ මොහ ආදී අකුසල පාක්ෂික ධර්ම උපදිනවා. එතකොට ඒක හොඳට තේරුම් අරගත්තොත් ඒක නේද බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කළේ නුවණ තියෙන කෙනා මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන අය මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි කරන්නේ නැtei කියලා. ඊළඟට නුවණ තියෙන කෙනා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි කරන්නේ නැහැ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපි මේ යෝනිසෝ මනසිකාරය හොඳට තේරුම් අරගෙන අයෝනිසෝ මනසිකාරය තේරුම් අරගෙන මං හිතන විදිය අනුව මෙනෙහි කරන විදිය අනුව මගේ හිත පිරිසිදු වන්නේ හෝ අපිරිසිදු වන්නේ කියලා තේරුම් අරගෙන හිතන විදිය කල්පනා කරන විදිය වෙනස් කරගත්තා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට නුවණින් මෙනෙහි කරන්න ගත්තොත් මේ ලෝකයේ පිළිබඳව ඒ කෙනාගේ හිත කිරිති භාවයටපත් වෙන්නේ නැහැ. අපිරිසිදු භාවයටපත් වෙන්නේ නැහැ. යම්තා දුරට මේ සිත් අපිරිසිදු වෙනවා නම් ඒකට හේතුව අයෝනිසෝ මනසිකාරයමයි ඒක ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි හොඳයි. සාකච්ඡා අතරතුරේ මට නැදින් නැදින් පැනලා ප්‍රශ්න කීපයක් අහන්න හරියට වුණාව ඇති වුණා. නමුත් ඒ විග්‍රහයේ තියෙන වටිනාකම හින්දා බාධා නොකළ සිටිය යුතුයි කියලා මට බොහෝ අදහස් පහළ වුණා. ඒකයි මම මේ සද්ද නැතුව හිටියේ. තේරුම් ගත යුතු කාරණාවක් වටින කාරණා දෙකක් අපි මෙතනින් ඉස්මතු කරගන්න ඕනේ සාකච්ඡාවත් එක්ක. ඒ තමයි එක රූපාරම්මණයක් නැත්නම් ශබ්දාරම්මණයක් මොකක් හරි රූපයක් ශබ්දයක් දැක්කහම රූපයක් දැක්කහම සද්දයක් ඇහුනහම ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලබනකොට දෙන්නෙකුට සිතුවිලි දෙකක් ඇති වෙන්නේ කොහොමද? හත් දෙනෙක් ඉන්නවා නම් අට දෙනෙක් ඉන්නවා නම් 100ක් ඉන්නවා නම් 100ට ඇති වෙන්නේ එකම අරමුණ තුළ සිතුවිලි වෙනස්. එහෙනම් අපි දැන් දැඩිව තේරුම් ගත යුතු දේ තමයි මේ බාහිර වස්තු වලට අපිට සිතුවිලි හදන්න බෑ. එහෙනම් අපේ සිතේ තියෙන වෙනස් වීමක් තමයි මේ වෙනස් වෙනස් සිතුවිලි හැදෙන්න හේතුවයි. යම් දෙයකට යමක් හේතු වෙනවා නම් ඒ යමක් වෙනස් වෙනකොට යමක් වෙනස් වෙනවා නම් වෙනස් වෙන දේ නියතව තිබ්බහම නේද එහෙනම් ඒකෙන් අපිට තේරෙන්න ඕන ඒත් අරක වෙනස් වෙලා නම් එතන ගැටලුවක් තියෙනවා දැන් බොහෝ වස්තුන් තිබ්බහම වෙන වෙන අදහස් ඇති වෙනවා ඒකින්ද ඒක අපි එක වස්තුවක් කරා එහෙනම් එක වස්තුවක් කරපුවහම වෙන වෙන අදහස් ඇති වෙනවා තව හේතුවක් තියෙන්න ඕනේ ඒක තමයි එහෙනම් මේ මානසිකාරය කියලා කියන්නේ ඒ ඒ කෙනාගේ මානසිකාරය අනුව තමයි ඒ ඒ කෙනාට හොඳ නරක සිතුවිලි උපදින්නේ කෙනෙක් තත්වාකාරයෙන් ත්‍රිලක්ෂණය පිළිබඳ නියම මානසිකාරයක් ඇති කරගෙන තියෙනවා නම් මම මෙහෙම කියන පරිහන්දුරනේ ත්‍රිලක්ෂණය පිළිබඳ හරි මානසිකාරයක් ඇති කරගෙන තියෙනවා නම් දකින්න හැම රූපයක්ම අහන හැම ශබ්දයක්ම ගන්ධයක්ම රසයක්ම ස්පර්ශයක්ම යාර නිවනටම හේතු වෙනවා. ඒකද වැඩි කියන්නේ එහෙනම් අපිට නිවනටම හේතු වෙන විදිහට මානසිකාරය සකස් කරලා තියෙනවා නම් එහෙම වෙනවා. එහෙනම් දකින්න දේවල් ආශිර්වාදයක් වෙනවා යාර. රූපය දැකීම, ශබ්දය ඇහි වකම අනිත්‍ය ලක්ෂණ, අනාත්ම ලක්ෂණ එයාගේ මානසිකාර කරලා තියෙන හැටි මතුවෙනවා ඒක. එතකොට කලකිරීමටමයි හේතු වෙන්නේ. ඒකෙන් අපි ලොකු වගකීමක් වෙන මේ කාරණාවත් එක්ක මතක් කරපු මගේ මානසිකාරය යෝනිසෝ කරගැනීමේ වැඩ පිළිවෙලම කරන්න ඕනේ එහෙනම්. අයෝනිසෝ කර අයෝනිසෝ තත්වයෙන් තියාගන්න නැතුව හරියට මේ අපිරිසිදු වෙන සත්තු වෙන තැනකට ඒ සත්තුන්ට එන්න බැරි වෙන්න වැටක් ගැහුවා. වැට ගහලා නම් දැන් එන්න බෑ. ඒ වගේ මානසිකාරය નિවැරදි කරගත්තොත් අපිට හිත අපිරිසුදු වෙන්නේ නැහැ. හිත අපිරිසුදු වෙන්නේ නැහැ. ඉතින් මේ වැට පිළිබඳව කතා කරමු නම් අපි සාමාන්‍ය ජීවිතයේදී මේ වැට කියන්නේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න. චිත්ත විසුද්ධිය කියන්නේ හිත හිත විසින්ම ඇති කරගත්ත මේ මානසිකාරය. මම කිව්වා සිතෙන්ම සිත පිරිසිදු කිරීම කියලා අපි කලින්ම තීරණයක් ගත්තා. එහෙනම් හිත පිරිසිදු කරන වැඩ පිළිවෙල තමයි යෝනිසෝ මානසිකාරය. වැට. එන්න දෙන්නේ නැහැ. අපිරිසුදු දේවල් වලට එන්න දෙන්නේ නැහැ. පිරිසුදු සිතුවිලිමයි ඇති වෙන්නේ ලෝකේ මොනවද දැක්කම. ඒ ඒ ඇති වෙන ඇති කරගත යුතු වැට තමයි ඒක පැත්තකින් බලනකොට සාමාන්‍ය ජීවිතයේදී අපිට ගොඩක්ම උපකාරී වෙන දෙයක් තමයි තවත් අනිකුත් භාවනා ගොඩක් උපකාරී වෙන අතර වාරයේදී මේ සිතේ පිරිසුදුකමට වැඩිපුරම උපකාරී වෙනවා මොකද සාමාන්‍ය ජීවිතේ ගොඩාක් අපිරිසුදු වෙන කාරණා වලින් හිත පිරිසුදු කරන සතර කමඨහන. සතර කමඨහන කියන්නේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ මරණානුස්සතිය. මේවා වලින් අර තියෙන දැඩි දැඩි හැඟීම් වලට එන්න දෙන්නේ නැහැ. දැඩි හැඟීම් හිර කරලා දානවා. තියෙන අකුසල් හිර කරලා විශේෂයෙන් මේ සතර කමඨහන හොඳට ගවේෂණය කරොත් පේනවා සතර කමඨහන වඩන කෙනාට පංච නීවරණ යටපත් වෙන සතර කමඨහන හේතුවක් වෙන බව. පංච නීවරණ යටපත් වෙනකොට මොකද වෙන්නේ? චිත්ත විසුද්ධිය ඇති වෙන අපි සතර කමඨහන ගැන දීර්ඝ සාකච්ඡාවන් කරලා තියෙනවා. පංච නීවරණ ගැන දීර්ඝ සාකච්ඡාවන් කරලා තියෙනවා. ඉතින් ඒවා ආය ආය ආය අහන්න ඕන ප්‍රත්‍යක්ෂ වැඩ පිළිවෙලේ මේ යන්නේ 29 වෙනි සතිය. මේ සති 29ක් ගියා අපිට මේ පිළිබඳව සාකච්ඡාවන් කරන්න. ඉතින් ඒක හින්දා අපි බලන්න අපේ ජීවිතය ඊටාම සුවපත් භාවයට පත් කරගන්න අවශ්‍යයි. ඒකෙන්ද මේ සිතේ පිරිසිදු බව ඇති කරගන්න වැට තමයි එක පැත්තකින් සතර කමඨහන ඉතින් මේ සතර කමඨහනෙන් ලැබෙන ප්‍රායෝගික ප්‍රයෝජනය ඒ ඇති කරගත හැකි යොන්සෝ මානසිකාරය පිළිබඳ තවදුරටත් පොඩි සායනාංශගේ අදහසක් දක්වයි මේ වෙලාවේ. පුරාණේ හිටපු ආචාර්යන් වහන්සේලා සතර කමඨහනට කියලා තියෙන්නේ චතුරාර්යක කියලා. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාර්යක භික්ඛු භාවයේ සීලවා කියලා ශීලවන්ත භික්ෂුව මේ චතුරාර්යක භාවනා නිතර නිතර භාවිත කරන බව පූර්වාචාර්යන් වහන්සේලා ධර්මයේ තුර දක්වලා තියෙනවා. එතකොට මේ සතර කමඨහන හැම යෝගී කිසිම හැම භාවනා කරන කෙනෙකු විසින්ම හොඳට පුරුදු කරගන්න ඕන කාරණා හතරක්. දැන් මෙහෙමක් තියෙනවා මේ චතුරාර්යක පිළිබඳව මේ සමාජයේ යම් අනවබෝධයකුත් තියෙනවා. ඒකට ඇතැම් අය ඒකට කොච්චර එකඟ වෙයිද කියලා මා දන්නේ නැහැ. අපි හිතමු ඇතැමෙක් කල්පනා කරනවා ආනාපාන සතිය වගේ භාවනා කරන්න කලින් මේ චතුරාර්යක පිළිවෙලින් කරලා ආනාපාන සති භාවනාව කරන්න ඕනේ කියලා. ආනාපාන සති භාවනාවට పూర్වෙහි කළ යුතු භාවනා හතරක් හැටියට මේ චතුරාර්යක ඇතමුන් හඳුනගෙන තියෙනවා. එහෙත් එහෙම දේශනාවක් අපිට ත්‍රිපිටකය තුල හෝ අටකතා ටීකා තුල හෝ මුණ ගැහෙන්නේ නැහැ. යම් භාවනාවක් කරන්නට කලින් මේ හතර ඒකාන්ත වශයෙන් කළ යුතු යයි කියා දේශිත ධර්මයක් නැහැ. එහෙත් භාවනා කරන හැම කෙනෙක්ම මේ භාවනා හතර මේ චතුරාර්යක හොඳින් පුහුණු කරගෙන තියාගන්න ඕන අවස්ථාවට ප්‍රයෝජන ගන්න. තව දෙයක් කිය යුතුයි. එහෙම කියපුවම කෙනෙක් වරදවා ගන්න පුළුවෙනි. මේ චතුරාර්යකනාමයෙන් දේශනා කරපු භාවනා. හුදෙක්ම භාව යම් භාවනාවක් කරන්න කලින් කළ යුතු పూర్ව කෘත්‍ය නොවේ. දැන් කිනුතුන් දන්නවනේ බුද්ධානුස්සතිය වුණත් එහි කෙලවර නිවන. බුද්ධානුස්සති භාවනාව කියන්නේ කෙලවර මේ නිවනයි. එතකොට බුද්ධානුස්සති භාවනාව මුල් කරගෙන යමෙකුට පුළුවන් ආශ්‍රවයන් ශේවණී විදියට සිත පවත්වන්න. ඊළඟට මෛත්‍රී භාවනාව මෙත්තානුස්සතිය. මින් අර සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අට්ඨක නාගර කියන සූත්‍රය. අට්ඨක නාගර ගෘහපතිතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අමෘතද්්වාරයක් දක්වන්න එපා. නිවනට පිවිසෙන්න දොරටුවක්. ආනන්ද ස්වාමීන් වහන්සේ අමෘතද්්වාර 11ක් දැක්වුවා. සතර බ්‍රහ්ම විහාර හතරම දේශනා කළා. මුලින්ම රූපාවචර ධ්‍යාන හතරයි, ඊළඟ අරූපාවචර ධ්‍යාන තුනයි. නේව සංඥා නා සංඥායතනෙ දැක්වේ නෑ. ඉන් මෙහා තියෙන අරූප ධ්‍යාන තුනයි. ඊළඟට සතර බ්‍රහ්ම විහාර. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ 11ම නිවනට පිවිසෙන්න දොරටු හැටියටයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්වේ. එහිදී දක්වලක් තියෙනවා කොහොමද ඒවා අමෘතද්වාර බවට පත් වෙන්නේ කියලා ධර්ම භණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට මෛත්‍රී භාවනාව කියන්නේ පින්වත් මේ නිවනට පිවිසෙන දොරටුවක්. මෛත්‍රී භාවනාවේ කෙලවර නිවන. ඊළඟට අසුභානුස්සතිය. අසුභ භාවනාවත් එහෙමයි. කායගත සතිය. ඊළඟට මරණානුස්සතියත් එහෙමයි. මේ හැම භාවනාවක්ම අපි දන්නවනේ හැම ගංගාවක්ම මහා සාගරයේ කෙළවරකටයි තියෙන්නේ කියලා. කන්නේ සූත්‍රෙත් මෛත්‍රී භාවනාව පිළිබඳව දිට්ඨින් චම්පකබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියලා ඒ අනාගාමී ඵලයෙන් කෙළවර වෙන විදිහට මේ අංගලා තියෙනවා. කාරණීමේත් සූත්‍රේ නිමා කළා. අතුවාචාරින් වහන්සේ අට කතාවේ දක්වන එහෙ ඉතුරු ඵලයටද යා හැකියි කියලා. ඒ නිම කළාට එතනින් එහාටද මේ මෛත්‍රී භාවනාව මුල් කරගෙන යා හැකියි කියලා. එතකොට මේ මේ හැම භාවනාවක්ම නිවන කෙරවර කොට නිවන අන්ත කොට තමයි තියෙන්නේ. ඒ නිසා මේවා මේ ආනාපාන සති භාවනාව කරන්න කලින් ඒකාන්ත වශයෙන් කළ යුතු දේවල් කියලා එහෙම කෙනෙකුට නිර්දේශ කරන්න දක්වන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු දැන් ආනාපාන සති භාවනාව කරන්න ගිය කෙනෙකුට හිතට වද දෙනවා කියලා කාම අරමුණු වලින් අන්න ඒ වෙලාවට එයාට පුළුවන් කමක් තියෙනවා කායගත සති භාවනාවෙන් ඒ තියෙනා වූ පීඩාකාරී ස්වභාවය දුරු කරගෙන ආනාපාන සති භාවනාවට යොමු වෙනවා. අපි හිතමු ආනාපාන සති භාවනාව කරන්න ගියාට පස්සේ කෙනෙකුට ඇති වෙනවා මේ පීඩා කරන තරහෙන්, ද්වේෂයෙන්. එතකොට යාට පුළුවන් මෛත්‍රී භාවනාව මුල් කරගෙන ඒ පීඩාව සමසිඳවගෙන ආනාපාන සති භාවනාවට යොමු වෙනවා. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවට භාවනාව කරන්න ගියාට පස්සේ එයාට පීඩාන නිදිමතේ, කම්මැලිකම. එතකොට මයි මරණානුසති භාවනා මුල් කරගෙන පුළුවන්කමක් තියෙනවා ආනාපාන සති ඒ ස්වභාවය නැති කරගෙන ආනාපාන සති භාවනාවට යොමු දැන් අපි මේ දිනවල පොඩි ගන්නත් මතක් කරා මොකක් හරි එක භාවනාවක් අරගෙන ඒක ප්‍රධාන භාවනාවක් විදිහට ගන්න කියලා. මූල කමඨහන කරගෙන. එතකොට කමඨහන ආනාපාන සතිය නෙවෙයි සමහරවිට අපි තමයි මෛත්‍රිය හෝ අසුබය තමයි තමන්ගේ ප්‍රධාන කමඨහන විදිහට ගත්තේ. ඔය ආනාපාන සතිය වගේම ඔය පූර්ව කෘත්‍යයක් නෙවෙයි මේක පටිච්චසමුප්පන්නව ඇත්තටම ඒ වෙලාවට තියෙන ගැටලු අපි ගමනක් යනකොට ඒ වෙලාවට තියෙන ගැටලු විසඳගෙන යනවනේ. නේද? ඒ වගේ දැන් අපි හිතමුකෝ අසුභ භාවනාව තමයි මෙයා එයාට වැඩි එක එක්කෙනාට එක එක්කෙනාට තමන් වඩා රුචිකත්වයක් තියෙන භාවනාවක් තියෙනවා. ඒකෙන් චිත්ත විසුද්ධිය ඇති කරගන්න කියලා අපි මතක් කරා මේ සතියේ. එතකොට අසුභ භාවනාව නම් එයා තීරණය කරලා තියෙන්නේ ඔන්න අසුභේ වඩන කෙනාට තරහ යන හදිසියෙ මොකක් හරි එක්කද. අසුභයෙන් දැන් තරහයෙන් කරගන්න අමාරුයිනේ. එතකොට අසුභේන තරහ අයින් වෙනවා විස්කම්බන ප්‍රහාණයට පත් වෙලා තියෙනවනම් නෑම කියන්න බෑ. නමුත් හැබැයි ඒ වෙලාවට දැන් ඔය කියන විදිහට මෛත්‍රී භාවනාව වර්ධනය කරලා ඒකත් ඒ වෙලාවේ වර්ධනය කරනව නෙවෙයි. ඒක හදන දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් අසුබ භාවනාවෙමුත් දේශේ නැති වෙනවා. ඒක ඇත්ත. දැන් අපේ ගින්න නිවන්න එක එක දේවල් තියෙනවනේ ගින්න නිවන්න පුළුවන්. ගෝණියකින් ගහලත් පුළුවන්, පොල්ලත්තකින් කලලත් පුළුවන් ගින්න නිවන්න ක්‍රම තියෙනවා. හැබැයි වතුර ඍජුවම ගින්නට විරුද්ධයි. ඔව්. අන්න ඒ වගේ තමයි. අන්න එහෙම තමයි. මේ මෛත්‍රිය කියනවා. ඔව් අනිත් එක එතනදී මේ කරලා තියාගන්න ඕන කියන එක මම මෙහෙම පැහැදිලි කරා. දැන් අපි හිතමු පාසල් යන කාලේ ත්‍රිකෝණමිතිය පාඩම. මම ත්‍රිකෝණමිතිය පාඩම මම හොඳට ඉගෙන ගත්තා. කාට හරි කවුරු ගුරුවරයෙක් මට හොඳට ඉගෙනුවා. දැන් මම අවුරුද්දක් විතර මේක ගැන මේ මම මේ කිසිම දෙයක් මේ බැලුවේ නැහැ. දැන් පස්සේ අපේ පොඩි යාළුවෙක් කවුරු හරි කියනවා මට මේ ත්‍රිකෝණමිතිය ගණන් ටිකක් කියලා දෙන්න කියලා. අපි මොකද්ද කියන්නේ? කියන්නේ මම අලුත් කරගන්න චුට්ටක් ඉන්න මම පොත ටිකක් බලලා නේද? දැන් ඒ අලුත් කරගන්න යන කෙනාට ත්‍රිකෝණමිතිය අන්තම් මතක් කරන් විතරයි ඕන. ආයසරයක් අර උඩින් උඩින් බලාගත්තාම මතුවෙන. හැබැයි අලුතෙන් ඉගෙන ගන්න කෙනාට ලොකු කාලයක් යනවා. අලුත් කරගන්න කෙනාට ඇයි පරණ ඒවා හේතු වෙලා ඉක්මනට අර මතක එනවා. අන්න ඒ වගේ මෛත්‍රිය හොඳට වර්ධනය කළා චේතෝ විමුක්තිය දක්වාම හෝ යම් ප්‍රමාණයකට වර්ධනය කරලා තියෙන ප්‍රමාණයට වර්ධනය කරලා සදනව ඉන්නවා. වෙන ඒවා කර කර ඉන්නවා. දැන් මම අසුබේ තමයි මගේ මූල කටහන් කමටහන්. නමුත් මම අර කොටස කරගෙන ඉන්නවා. දැන් උන තරහකින් පීඩාවක් එනවා. ඒ කියන්නේ මොකක්ද දැන් අර පාඩම ඕන වෙලා දැන්. එතකොට එයා පොඩ්ඩක් පැත්ත වෙලා ඉඳන් අන්තම් මෛත්‍රිය ගැන හිතේ යොමු කරනකොටම අර පරණේව ඉස්මතු වෙලා ඉස්මතු වෙලා එනවා. හරි? මේ අපේ හිත ගැන අපිට එහෙම තීරණයක් ගන්න පුළුවන්. ඕනේ. කරගෙන යන කෙනාට ප්‍රායෝගිකව. ඒක හරි වටිනවා. දැන් අර ලොකු සයන්නාංශ මතක් කරපු එක එක දවසක් අපි පන්සලකට ගියා මේ අපේ නායක සයන්නාංශට. ඒ වෙලාවේ මේ පන්සලට ඇතුල් වෙලා නායක සයන්නාංශ කිව්වා නම මේක හදලා තියෙන හැටියට යක්කු දත් ගැහුවා වගේ කිව්වා. ඒ කියන්නේ එතනත් හදලා මෙතනත් හදලා හැමතැන කිසි සැලැස්මක් නැහැ. හරිද? ඒ වගේ තමයි සමහර පින්නතුන්ලගේ භාවනාවත්. අරකට කරනවා මේකත් කරනවා ටික ටික. මම මතක තියාගන්න මේ උදාහරණය හොඳයි. යක්කු දත් ගැහුවා වගේ. සමහර අය භාවනාව යක්කු දත් ගැහුවා වගේ. ඒක මතක තියාගත්තාම ඔය ඉක්මනට ওই වචනෙත් එක්ක අපි කරගෙන යනකොට මතක් වෙනවා. ඒකට එහෙම නැතුව ඇත්තටම මාකරේ මූල කමඨහනක් ඒක අට කතාවේ අටුවාචාරින් වහන්සේ හරි ලස්සනට කියලා තියෙනවා මූල කමඨහනෙන් තොරව ධර්ම කතාවක්වත් කරන්න එපා කියලා. වික්ෂුවට එහෙමයි කියන්නේ. තමන් කරගෙන යන මූල කමඨහන අතහරින්නේම නැතුව දන්හලේ ධර්ම කතාව කරන්න ඕන. ධර්ම සාකච්ඡාවක් කරනවා ධර්ම සාකච්ඡාව කරන්න ඕන. ඒ මූල කමඨහන අතහරින්නේ නැතුව දැන් ඒකනේ ඒක ඒක හරිම ලස්සනට බුද්ධ දේශනාව තුළම තියෙනවා. අර්ථ කතාවේ තියෙනවා ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. කොහොමද? මූලකමඨහන වඩන හැටි. තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස් විගතිනිත. යම්තා නින්දක් නොයෙද්ද එතෙක් කරණීයමෙත් සූත්‍රය එහෙම උගන්වන්නේ. එහෙම මූලකමඨහන වඩාගෙන ගිහිල්ලා ඒ සමතේ විපස්සනාවට හරව ගන්න විදිය කරණීයමෙත් සූත්‍රයේ අවසාන ගාථාවේ තියෙනවා. ඒ නිසා හැම කෙනාම අන්නේ මූලකමඨහන කියන එක හරිම වටිනවා. ඒක එක භාවනාවක් මුල් කරගෙන යන ගමනක්. ඒකට අනිත් දේවල් දැන් චතුරාර්යක්ඛවලින් අපි හිතමුකෝ චතුරාර්යක්ඛාවල කායගත සති භාවනා මුල් කරගත්තා කියලා අසුබය. ඒක තමයි මූල කමඨාන. ඒක තමයි වඩන්නේ. ඊටලාද හැම දවසක මේක වඩාගෙන ඉදිරියට යනවා මේ ප්‍රතිපදාව තුළ සල්ලු වෙලා. ඒකට අනිත් ඒවල රුකුලක් ගන්න ඕන. අනිත් භාවනාවන්ගෙන් ඒකට රුකුලක් ගන්නවා මිස අනිත් ඒවා මූල කමඨහනක් කරගන්නේ නැතුව. දැන් ස්වාමීන් වහන්සේගේ හරියම හොඳට ලස්සන මේක දැනුවත් කළා මතක් කළා. අපි කායගත සති භාවනාව කරගෙන යනකොට දේශයෙන් පීඩා වෙනවා නම් කායගත සති භාවනාව වඩන්න බැරි නම් ඒ වෙලාවට කල යුත්තේ මේ අපි හිතමු ගින්නක්පත් වෙනවා නිවන් දඟලන දඟලන මුකුත් කළා නැහැ. ඒකෝට අපි හොයන් දුවන්නේ වතුරනේ. වෙන මොකකින්වත් නිවා ගන්න බැයි නම් අපි කෙලින්ම දුවන වතුර හොයාගෙන. ඇයි අපි දන්නවා ගින්නට ඍජුවම වතුර විරුද්ධයි කියලා. ඒ වගේ කායගත සති භාවනාව කොහොම හරි වඩන්න බලනවා. කරගන්න බෑ ද්වේෂයෙන් පීඩා එන ඇතුලාන්තේ නැගිනේවි. ඒ වෙලාවට එයා තේරුම් ගන්නවා දැන් මේක කරන්න බෑ. මෛත්‍රී භාවනාව කරලා මේක පීඩාව සංසිඳවගෙන කායගත නැවත කායගත සති භාවනාවට මූලකම තහනට යොමු වෙනවා. ඒ මූලකම තහන කියන එක හරියම වත්න. ඒ නිසා මේ චතුරාර්යක සතරකම තහන් හොඳට පුරුදු කරගන්න ඕන. බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාව බලවත් වෙනවා. මෙත්තානුස්සතියෙන් මෛත්‍රිය මෙත්තාව බලවත් වෙනවා. අසුභානුස්සතියෙන් කායගත සතියෙන් අසුභ සංඥාව බලවත් වෙනවා මේ ලෝකේ අරමුණු කරගෙන ලෝභනී අදහස් ඇති වෙන එක දුර වෙලා යනවා ඒ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම දුර වෙනවා ඊළඟට මරණානුස්සති භාවනාවෙන් අප්‍රමාදී බව හොඳට උපදිනවා අප්‍රමාදී බව ප්‍රමාද ගතිය නැති වෙලා යනවා නිදිමත ගතිය කම්මැලි ගතිය කුසීත ගතිය එහෙම පිටින්ම නැති වෙලා යනවා මෛත්‍රී භාවනේ මේ මරණානුස්සති භාවනාවෙන් මරණානුස්සති භාවනාව කරගෙන නම් අප්‍රමාදී ගුණය කියන එක හොඳට පිහිටනවා. ඒ මයි මරණානුසති භාවනාව කරන කෙනාට එළඹෙන මොහොත අවිනිශ්චිත බව හොඳට තේරෙනවා. එළඹෙන මොහොත අවිනිශ්චිත නම් මේ වර්තමාන මොහොතේ යාගේ සිට පිහිටුවගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසල ප්‍රතිපදාව වඩන්න උත්සාහ කරනවා. දැන් මේක තමයි එළඹෙන මොහොතේ තියෙන අවිනිශ්චිත බව. කෙළඹෙන මොහොත අවිනිශ්චිතයි කියන එක අවදානමත්ද නැද්ද ජීවිතේට? ඒක මම මගේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ අවදානම් සහිත දේවල්ද නැද්ද? මං දරුවෙකුට හෝ අම්මට හෝ තාත්තට හෝ කවුරුන්ට හෝ ගොඩාක් වැඩි ආදරයකින් බලාපොරොත්තුවකින් ඒ කට්ටියත් එක්ක ලං කරගෙන හැමදේම මෙහෙම එකතු කරගෙන ජීවත් වීම අවදානන්ද නැද්ද? මොකේද දවන අවදානම්? ඔගේ මානසිකාරයටයි අවදානම්. මොකක්ද අවදානම්? තව මොහොතකින් මේවා නැති වෙන්න පුළුවන්. තව මොහොතකින් මේ දේවල් නැතුනොත් මම ලොකු පීඩිත තත්යකට විශාල මානසික පරිහානියකට සමහරට මරණය දක්වා මේ මානසික පරිහානිය තිබ්බ අපේ ඊළඟ භවයේ පවා මහා විනාශමුඛයකට යනවා. කියලා මේ සතර කමඨාන ආදී වැඩිම තමන්ගේ ජීවිතයේ අවදානමට සූදානමක්. අපි මහා අවදානම් තැනක ඉන්නේ අපි ගොඩ අයට ආදරය කරන ආදරය කරමින් කිට්ටුවෙන් ඉඳීම කියන්නේ තියෙන අවදානම මේ එයාව මැරෙන්නම ඕනේ නැහැ. එකපාරටම තරහ වදනයක් කිව්ව ගමන් මොකද වෙන්නේ? එකපාරටම මහා විනාශයක් වෙනවා මේක ඇතුලේ හොස් කාලා ගිනිපත් වෙන්න පටන් ගන්නවා. නේද? ඒකින්ද මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන අපි ලොකු අපි මේ ඔකට කියන්නේ අර දැලි පිහියෙන් කිරි කනවා වගේ තමයි සාමාන්‍ය ජීවිතේ කාම වස්තුත් එක්ක ඉහතෙන් පොඩ්ඩක් නැත්තම් කැපෙනවා. නේද? කපාගෙන කෑ ගහනවා ඊට පස්සේ. නේද? මේක හරි භයානක අවදානම් සත්‍ය ජීවිතය. ඉතින් මේක සතර කමඨාන වඩලා බලනද ඒකත් එක්ක Tamanට ලැබෙන ප්‍රායෝගිකව ලැබෙන සුවදායක తত্ত্বය. ඒ ගැන කතා කරනකොට වැඩි වටිනා දෙයක් තියෙනවා කතා කරන්න. අද මේ වෙනකොට පින්වත්නි බොහෝ දෙනෙක් ඉහළ මට්ටම් වලින් මේ පටන් ගන්න හදනවා. මරණානුස්සතිය කියන්නේ බුද්ධානුස්සතිය කියන්නේ අසුභානුස්සතිය කියන්නේ මෙත්තානුස්සතිය කියන්නේ මේ අල්පන ගිය භාවනා. ඒවා මේ අතීත කාලේ කරපු දේවල් අද මේ සාමාන්‍ය අයට ඒක හරියන්නේ නැහැ නේද? ඒ වගේ අර නිකන් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයෙන් පටන් ගන්න ඕන පංච උපාදානස්කන්ධයෙන් පටිච්චසම්පාදයෙන් පටන් ගන්නෙ හරි මහා ඉහළ තැනකින් අනිත් එක පාරටම කිසිම පදනමක් නැතුව එක පාරටම සෝවාන් වෙනවා සකදාගාමි වෙනවා අනාගාමි වෙනවා මේවා දැන් මේ ළඟදී අරිහත් වෙනවා වේවුල වේල අරිහත් භාවයටපත් වෙන සමහර කට්ටිය මේ අර්ථ දක්වනවා මේ වගේ මහා විකාර නොයේකුත් වින්‍යාසයන්. එද කිසිම අදාළ නැති එක එක ක්‍රමවේදයන් පදනමක් නැතුව එනකොට අපි වැළඳ ගන්නවා ඒක ප්‍රශ්න තියෙනවා. අපි වැළඳ ගන්නවා අපි මුලාවටපත් වෙනවා. ඒ හේතුව අපේ තියෙන මේ මූලික අදහස පටිච්ච සමුප්පන්නව මේවා හේතු වෙන විදිහ ගැන තියෙන අවබෝධය නැතිකම මේකේ තියෙන අවශ්‍යතාවය තේරුම් ගන්නේ නැතිකම. ඇත්තටම මේ චිත්තවිසුද්ධිය කියන එක අපිට අපේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න අප්‍රමාණ හේතුවක් බවට පත් වෙනවා. මම ඒක පැහැදිලි කරා. හේරුකාණේ හාමුදුරන්ගේ ධර්ම විස්තරයේ තිතාම් පැහැදිලිව සඳහන් කරලා තියෙන එක තැනකදී හිත නාම પરම්පරාවෙන් පිටට යන්න නොදී පවත්වා ගත යුතුයි නාම પરම්පරාව අවබෝධ කර ගැනීමට. රූප પરම්පරාවෙන් පිටට යන්න නොදී පවත්වා ගත යුතුයි රූප પરම්පරාව අවබෝධ කර ගැනීමට උන්වහන්සේලා ඒවා හරිම ලස්සනට හරිම වැදගත් විදිහට කාරණා සහිත ඔප්පු කරලා දේශනා කරලා තියෙනවා අපිට හැකයක් ඉතින් නැති වෙන්නේ. මේ පවත්වා ගන්න චිත්ත ඒකාග්‍රතාවය පුහුණු කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ බොහෝ කාරණා පේන්න තියෙන අපිට අපේ තුලින් තේරුම් ගන්න පුළුවන් අවබෝධය සඳහා මේ කොච්චර ඕනද කියලා. කවදා හරි අපි දෘෂ්ටිය ඍජු කරගෙන නැත්නම් අපේ තියෙන මේ සත්පුද්ගල සංඥාව අයින් කරගෙන එන ඒ අයින් කරනකොටම සත්‍යයා පුද්ගලයා කියලා මට ඇති වෙච්ච යම් කෙලෙස් ධර්මයක් තියෙනවා නම් ඒවා එන්නේ නැහැ එතන ඉහළ. හරි දැන් සෝවාන් පුද්ගලයාට කාමරාග පිටික තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය නෑ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන කිසිම දෘෂ්ටියක් වැරදි දෘෂ්ටියක් සෝවාන් පුද්ගලයාට නෑ. එහෙනම් සෝවාන් සිතෙන් මෙහාට ඒවා එන්නේ නැහැ. ඒවා බ්ලොක් කරලා තියෙන්නේ. මෙහාට එන්න දෙන්නේ නැහැ. තව අලුත් වැටක් බඳලා. ඒකෙන්ද මෙවැනි තත්වයකටපත් වෙන්න මේ චිත්තවිසුද්ධිය ඉතාමත්ම උපදින ස්වභාවය නැති කරලා උපදින ස්වභාවය නැති කරලා තියෙනවා දෙන්නවා બ્લોක් කරලා තියෙන ඉහිර කරලා තියෙනවා කියලා. ඒතර විස්කම්බන ප්‍රහාණයදී මේක එහෙම වෙන්නේ. එන්න දෙන්නේ නැහැ. එන්න සම්පූර්ණයෙන් නැහැ. උපදින ස්වභාවයම අයින් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අන්න ඒ වගේ අපිට තියෙන මේ තත්වයන් තුළ මේ தත්ත්වයටපත් වෙන්න ඕන කවදා හරි දවසකපත් වෙන්න ඕන. අපේ ශරීරය විශේෂයෙන් නාම රූප පරිච්ඡේද කරගන්න ඕනේ. ඒ නාම රූප වල තියෙන ඇතිවීම නැතිවීම අත්දකින්න ඕනේ. ඒ වාගේ තුල තියෙන ඒ තුලින් තමයි ත්‍රිලක්ෂණය කවදා හරි දවසක ඉස්මතු වෙන්නේ. ඉතින් මේ සති ගානම යන්නේ මේ විසුද්ධි හත පිළිබඳ සාකච්ඡා කරන්න මම උපරිම උත්සාහ කරනවා. මොකද මම කලින් දැනුම් දීම් කරලා නැති හින්දා සමහර විට වෙන දෙයක් තිබුණොත් දැරි වෙන්න තියෙනවා. සෝබිල් ස්වාමීන් වහන්සේ මේ දින හතේම ඉතිරි දින හතේම සාකච්ඡාවලට සම්බන්ධ කරගන්නයි අපේ උත්සාහය තියෙන ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ. ඉතින් මම මේ වෙලාවේ මේ තියෙන කෙටි කාලයෙන් අපි ප්‍රයෝජන ගත යුතු තියෙන හින්දා වැඩි විස්තරයක් නැතුව මම උන්වහන්සේගෙන් විමසන්නේ මේ කතා කරපු කාරණාට තමයි මම තමයි මම එකතු කරන්න තියෙවි. මේ චිත්ත විසුද්ධිය කියන එක ධිට්ඨි විසුද්ධියට හේතු වෙන්නේ ආකාරය පිළිබඳ පොඩි හංගන දැනෙන ආකාරය කොහොමද? දැන් ඒක මහරහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡාවලත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවේ තියෙන කාරණාව. දැන් බුදුරජා මේ මහරහතන් වහන්සේලා කරපු ධර්ම සාකච්ඡාවක් මේ සතවේද සූත්‍රය. එතකොට සූත්‍ර පිටකේ පුරාවට හොයලා බැලුවත් මේ සත්‍යසුද්ධිය පිළිබඳව අපිට දේශනාවක් ගන්න තියෙනවා නම් ගන්න තියෙන්නේ සතවේද සූත්‍රය. සතවිනිද සූත්‍රයේ බුදු ඒ මහරහතන් වහන්සේලාගේ සාකච්ඡාව තුළ තියෙන්නේ චිත්තවිසුද්ධිය, ditthිවිසුද්ධිය රූපකාරයි කියන්නේ. චිත්තවිසුද්ධිය, ditthිවිසුද්ධියට හේතු වෙනයි, ප්‍රත්‍ය වෙනයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාව තුලක් තියෙනවා අංගුත්තර නිකාය වගේ ග්‍රන්ථවල සූත්‍රවල චේතනාකරණී වගේ සූත්‍ර ඒවයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සමා චිත්ත ඒකාග්‍රතාවය සමාධිය යථා භූත ඥාන දර්ශනයට පද්ද වෙනයි කියන්නේ. එතකොට යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්නයි කියන්නේ. ඇත්ත ඇති හැටියෙන් දකින ඥානය උපදවා ගන්න හේතු වෙන්නේ සමාධිය. එතකොට මහරහතන් වහන්සේලාත් එක වෙනත් පරයයකින් දේශනා කළා. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධියට උපකාරයි කියන්නේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළානේ මුලින් මුලින්ම මේක ප්‍රත්‍යාකාරයක් තියෙන්නේ කියලා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මාව ධම්මේ පරිපූර්ණති ධම්මාව ධම්මේ අபிසන්දේවි කියලා. ධර්මයක් තවත් ධර්මයක් විසින් පුරවාලන වැඩ පිළිවෙලක් නේ. මේ ප්‍රතිපදාවම සංකතයි. සංකතයි කියන්නේ ප්‍රත්‍යෝත්පන්නයි. හේතු ප්‍රත්‍යේ මේ සකස් වෙන ප්‍රතිපදාවක් නේ. එතකොට යථාභූත ඥාන දර්ශනයට හේතු වෙන්නේ සමාධිය. සමාධිය නැති කලෙහි යථාභූත ඥාන දර්ශනයක් උපදින්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. එතකොට බුද්ධ දේශනාව එහෙම තියෙද්දි යමෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි මෙහෙමයි කියලා ඒක සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කරන අභියෝගයක් සහ දෝෂාරෝපණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඉක්මවා යෑමක් වෙනවා. ඊළඟ දේශනා කරනවා යථාභූත ඥාන දර්ශනේ නිබ්බිදාවට හේතු වෙනවා. ඒකට කෙනෙකුට තරකයක් ගොඩනගා ගන්න පුළුවන් එහෙනම් නෑ යථාභූත ඥාන දර්ශනේ නැත්නම් නිබ්බිදාවටපත් වෙන්න පුළුවන් නේද? එහෙම කරන්න බෑ. සමාධිය යථාභූත ඥාන දර්ශනයට හේතු වෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති හේතියෙන් දකින ඥානෙ උපදවා ගන්න. ඊළඟට යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාවට කලකිරීමට හේතු වෙනවා. කලකිරීම විරාගයට හේතන විරාග විමුක්තියට හේතන විමුක්තිය විමුක්ත වුණා කියන ඥානෙ උපදින්න හේතන මේ විදිහේ හේතු ප්‍රත්‍ය කියන්නේ සංකත ප්‍රතිපදාවක් සකස් වන ප්‍රති හේතුන්ගෙන් සකස් වන ප්‍රතිපදාවක් තමයි මේ වැඩපිළිවෙල මේ ගමන. එතකොට චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය උපකාර වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවනේ පින්වත් මේ වැඩි විස්තරයක් වමනා නොවීම කියන්න පුළුවන් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය විචිකිච්ඡාව කියන මේ පංච නීවරණ ධර්ම බලවත් තුන සිතක් තියෙන කෙනාට අඩුම පොතක් කියව ගන්න පුළුවන් මේ පින්නතුන්ගේ සිත්වල මේ පංච නීවරණ ධර්ම හොඳටම බලවත් වෙලා තියෙන වෙලාවක ධර්ම පුස්තකයක් අරගෙන ඕක කියව ගන්න පුළුවන්ද කියව ගන්න බෑ පොතක්වත් කියව ගන්න බැරි කොට මේ ඇහැට පේන අකුරු ටිකනේ වර්ණ සටහනනේ ඕකක් ගලපලා කියව ගන්න බැයි නම් පංච නීවරණ ධර්ම බලවත් වෙන සිතකින් මේ චිත්ත චෛතසික රූප ධර්ම නැත්නම් මේ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ නුවණින් කෙසේනම් නැවත නැවත දකින්න. ඒක දකින්න බෑ. ඒක දකින්න පුළුවන්කමක් නැත්තේ නෑ පින්නාත් මේ. හේතුව තමයි බොහෝ වේලාවක් ඒ දේවල් අරමුණු කොට චිත්ත පරම්පරාව පවත්වා ගන්න බැරි එක. බොහෝ වේලාවක් ඒ රූපාරූප ධර්ම අරමුණු කරගෙන චිත්ත පරම්පරාව පවත්වා ගන්න බැරිකම නිසා මෙයාට මනාව විදර්ශනාවක් කරගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. දෘෂ්ටි විසුද්ධිය උපදින විදිහට චිත් පරම්පරාව පවත්වා ගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බලවත් වූ සිතකින් දෘෂ්ටි විසුද්ධිය උපදවා ගන්නවා තබා යහපත් කටයුත්තකවත් නියැලෙන්න පුළුවන්කම නැහැ. ඒකවත් හරියට කරන්න බෑ. දැන් බණ අහන මේ පින්නතුන් හිතන්නේ මේ පින්නතුන්ගේ සිත්වල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී ධර්ම බලවත් වෙලා නම් බණ ටික හරියට අහන්න පුළුවන්. බණ කියන අපේ ඒවා බලවත් වෙලා නම් බණ කියන්න බෑ. බණ අහන මේ පින්නතුන්ගේ හිතේ ඒවා බලවත් වෙලා නම් බණ අහන්න බෑ. මේ කුසල ප්‍රතිපදාවේ නියැලෙන්න පුළුවන්කමක් නැහැ පංච නීවරණ ධර්ම බලවත් වෙන සිටදී. ඒකනේ භාවනා කරන්න ගිහිල්ලා නීවරණ ධර්ම බලවත් වෙලා නිදාගන්න. දැන් බෑ භාවනා කරන්න කියලා නැගිටලා යන්නේ. ඒ නීවරණ ධර්ම බලවත් වෙනවා. ඒ නිසා චිත්ත විසුද්ධිය එනම් මේ නීවරණ ධර්ම తాවකාලිකව දුර වෙලා මේ අර පෑදි වතුරක් වගේ පෑදිච්ච වතුරක් වගේ බොහොම පිරිසිදුව සිත පවතිනවා නම් හොඳට චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙලා නම් ආන් මේ සිතකින් තමයි විදර්ශනාව නැත්නම් දෘෂ්ටි විසුද්ධියක් උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ තත්යකටපත් වුනහම විතේක තමන්ගේ කය දැනෙනවා. විතේක තමන්ගේ සිත දැනෙනවා. චිත්ත પરම්පරාවට යොමු වෙලා ඉන්න පුළුවන් විටක කය දැනෙනවා. දෙකක් එකතු වෙලා තියෙන දෙක එක වෙලාවකට එකකින් අයින් වෙලා යනවා. එකකින් අයින් වෙලා කියන කයෙන් අයින් වෙලා නෙවෙයි. කය දැනීම සම්පූර්ණයෙන් නැතුව චිත්ත પરම්පරාව විතරක් තුළ ඉන්නවනම්. තවත් වෙලාවක කයයි සිතයි දෙකම අරමුණු වෙන ගතිය තියෙනවා. තවත් වෙලාවක ආයතරයක් සිත විතරක් අරමුණු වෙන ගතිය තියෙනවා. මේ දෙක දෙකක් බව එපමණකින්වත් වැටහෙනවද නැද්ද? ආරම්භ වෙන්නේ එහෙමයි වේදනාවට විතරක් හිත යොමු කරගෙන සංඥා සංකාරයන්ට සංඥා සංකාරයන්ට හිත යොමු කරගෙන ඒ වගේම විඥාණයට හිත යොමු කරගෙන ඒක තුළ තියෙන සත්‍ය ස්වභාවය අත්දකින්න නම් ඒකට අපි ඒකාග්‍ර සිතකින් එක එකඟ වෙච්ච සිතකින් ඒක ගවේෂණය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරියට යමක් කපන්න නම් මෝහත් පිහියක් තියෙන්න ඕන වගේ. ඒ වගේ මේ පිළිබඳ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මේ වෙනකොට. ඉතින් ඒකින් අපිට ලොකු අදහසක් ඇති වෙන්න ඕනේ. අපි චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගත යුතු තියෙනවා. මේකේ තේරුම චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරලා ඉවර වෙලා විදර්ශනා කරනවා කියන එක නෙවෙයි. මේ දෙක සමගාමීව සංවර්ධනය කිරීම ඊටාම වටිනවා කෙනෙකුට හැම පැත්තකින්ම විදර්ශනා අවබෝධය ඇති කරගන්න. ඉතින් අද අපි බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියදුනා. මම හිතන්නේ චිත්තවිසුද්ධිය පිළිබඳව ලොකු හැඟීමක් අදහසක් ඇති කරවීම සහ ප්‍රායෝගික ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් තමන්ගේ තුළින් සකස් කරවීම තමයි මේ සාකච්ඡාවේ අරමුණ. මේ මම හිතන්නේ අරමුණට අපි බොහොම සාර්ථකව අද දවසේ ළඟා වුණා කියලා. ඉතින් ඒ සඳහා අපිට දායකත්වය ලබා දුන්න සම්පත් දායකයෙක් විදිහට මේ වැඩසටහනට අපිට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අද දවසේ මේ ස්ථානයේට මේ පත්‍රිකා වැඩසටහනට වැඩම කරන්න යෙදුන ගෞරවනීය උළුදුම්බර ශෝභිත ස්වාමීන් වහන්සේට අපි නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට මේ ධර්ම සාකච්ඡාව අරගෙන එන්නේ ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. ඒ අත්තන් කිසිම පුණ්‍ය අනුමෝදනා පත්‍රයක්වත් නංගොත් සඳහන් කිරීමක්වත් මොකක්වත් නැතුව වැඩි වෙලාවක් හාමුදුරනේ බණ ටික කියන්න අපිටත් අන් අයටත් යහපත සඳහා කියලයි ආරාධනා කිරීම කරලා තියෙනවා. ඉතින් ඒ අය කල්‍යාණ මිත්‍රයන් විදිහට තාමත්ම වැඩි සේවයක් සිදු කරා. නමුත් අපි ප්‍රාර්ථනා කරමු අපි තුල ජනිතුනා සියලුම පුණ්‍ය ශක්තිය ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම තුල ජනිතුනා සියලු පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත දායකත්ව ලැබුවාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා සුජීවත්ව වාසය කරන හැමදෙනාටම ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න හැම දිනාටම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු